පොත පිටේ ගන්න. ඒක පහසුයි. ඒක ඉතින් අර කම්මලේ කොහොමද කියලා ගන්නවා වෙනවා. ඉතින් මේ තීසන් ආනාපාන සතිය දින. සමත සමතන කරුවත මම මෙහෙ කරන්නේ කරනවා ඕනේ. ඉතින් මෙහෙ නොකරන තමයි ඉදිරියට ගියාම අපිට ආනාපාන සතිය තියෙනවා ඒක කියලා දෙනවා. ඊට පස්සේ වෙන වැඩක් නැතිව තමයි ඒක තුල අපේ පූර්වදායනේ මොහරි ඒක ඇති බලන්න ඇහැඳ බලන්න එකේ කියලා. ඒ නිසා ආනාපානසතිය ටිකක් කරනවා අපව හොඳට මේ සවිඥාන කොටස් මෙහෙ කරලා බලනවා ආයත් සාතකම සාංශ සමතන විදිහට කරන මේ විදිහට මාපේ මාර්ග කරනවා. ඉතින් එහෙම කළාම තමයි තමන්ගේ හිත කොහොම යමක් වින්න සම්බන්ධද දැන් නැත්නම් හිත නිසිබර ගතිය දැනගන්න දැන් මේ චිත්ත සමස්තයේ ඔස්සේම ගිහින් ඊට පස්සේ ඒ නීවරණ කෙලස් අදිනකොට අනිවාර්යෙන්ම හිතට කයට ලොකු පහසුවක් සැහැල්ලුවක් දෙනවා ඊට පස්සේ පහසුව සැහැල්ලුව ඔස්සේම යනවා ඈ මේ කියලා කියලා කියලා මේක මොනවා හරි තේරෙනවා දැන් අපි මෙතනකින් ඔක්කොම අරමුණු කරගෙන ඉන්න එක තමයි කරන්නේ. එතකොට අර විමසන නොවන එන්ජින් එන්ජින් අතුරුදහන් වෙන හැදගෙන එකට ඒ මොන අවදි වෙලා ඉන්නේ නැහැ. ඒ නිසා මුල් කාලේ ඉඳලම ඒ මොනේ මෙහෙ කරන් ටික කර කරම ජීවත් තමයි. මේ ඉතිරියට තියෙන උත්සාහවත් ඉඳලම නතරන්නේ. නම කිසි පාරකට මොනේ 对。